අද වැස්සකට පස්සේ ටික වෙලාවක් මේ පායලා තියෙනවා. එතකොට මේක ඊයේ සිට නැත්තම් පෙරේදා ඉඳලා වහිනවා. පාරවල් යට වෙලා ගෙයින් එළියට බහින්න බැරි තරමට වැස්ස තදයි. ඉතින් මේ බොහෝ විට මෙබඳු කාලගුණ තත්වයකදී හිතට එන්නේ ඔහි එක තැනකට වෙලා ඉන්න. ගෙයින් එළියට පහින්නවත් හිතෙන්නේ එපමණටම මේ කාලගුණයට පුළුවන් මිනිස්සෙකුව කොටු කරලා තියන්න. එතකොට කල්යාණ මිත්‍රවරුනි ඒ කාලගුණය ඒ විදිහට අපට බලපෑම් කරන විට ඒ කාලගුණය විසින් අපේ හිත ඒ විදිහට පාලනය කරන්න උත්සාහ කරන විට ඒ ඒ සිටිවිල්ල අප අතහැර තමයි මෙතෙන්ට පැමිණ සිටින්නේ. දැන් මේ යන්න බෑ, ගියොත් දෙමෙන්න වෙයි, මද හෙම්බිරිස්සාව හැදෙයි, උණ හැදෙයි, එන්න පුළුවන් වෙයිද? ඒ වගේ විවිධ සිටිවිලි පසුබසින සිටිවිලි ප්‍රතිගාමී සිටිවිලි හිතට එනකොට මේ සිටිවිලි <clears throat> හරි බලවත් විදිහට එන්නේ ලොකු බලයක් තියෙනවා ඇත්තනේ මේ හිතෙන් කවුරු හරි කිව්වත් දැන් මොකටද යන්නේ මේ වැස්සේ ගිහිල්ලා ලෙඩ වෙන්නද ඉතින් ඒකට ඔය වගේ අදහසක් සිටිවිල්ලක් හිතට ආවහම අපටත් හිතෙනවා ඇත්තනේ. ඒ කියන්නේ සිටිවිලි වලට ලොකු බලයක් තියෙනවා. හැබැයි ඒ සිටිවිලි අතහැර දැමීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔබත් මාත් මෙතන මේ වාඩි වී සිටින්නේ. දැන් ඒක සිටිවිල්ලක් හරි අපි අල්ලගත්තනම් ඒක සිටිවිල්ලකට හරි අපි අවුණා නම් අපි මෙතන නැහැ. ඒතර මේක තමයි කල්යාණ මිත්‍රවරුනි අතහැරීම කියා කියන්නේ. 아무තු දෙයක් නෙමෙයි. මේ අතහරින්න තියෙන්නේ මේ භෞතික දේවල්ම නෙමෙයි. ඒ වගේනුත් අප ඈත් විය යුතුයි. නමුත් ඒ සියල්ලෙන්ම ඈත් වුණා ඒ සියල්ලෙන්ම වෙන් වුණත් මේ සිතවිලි වලට පුළුවන් හිතට පුළුවන් සම්පූර්ණයෙන්ම අපව ඉර කරලා තියාගන්න. සම්පූර්ණයෙන් අප සිතවිලි අල්ලාගෙන ග්‍රහණය කරගෙන නම් ඉන්නේ. ඒ කියන්නේ අපට හිතෙන හිතන දේ අල්ලාගෙන ග්‍රහණය කරගෙන නම් ඉන්නේ. ඒ ඒ අත් ඒ අල්ලා ගැනීම ලෝකෙම අල්ලගත්තා වගේ ඉතින් මේ <coughs> දැන් ඔය මේ අපට පේන මේ මට්ටම් දෙකකින් මේ අපහැරීම අල්ලා ගැනීම කතා කරන්න පුළුවන්. දැන් කොහොමත් අප කවුරුත් එකග වෙනවා කල්යාණ මිත්‍රවරුනි මේ බුදුදහම කියන්නේ අතහැරීමේ ධර්මයකට කියන එක. දැන් බුදුදහම මොනවත් අල්ලගන්න කියන්නේ නැහැ. ඉතින් සරලව ඇහුවොත් බුදුදහමින් මොකද්ද කියන්නේ? අතහරින්න. අතහරින්න. ඒක තමයි කියන්නේ. ඉතින් මෙතන අල්ලගන්න දෙයක් නැහැ. නැති නිසායි අතහරින්න කියන්නේ. අල්ලගන්න මොනවා හරි තියෙනවා නම් බුදුහාමුදුරෝ දේශනා කරන එකක් නෑ අතහරින්න කියලා. අල්ලගන්න දෙයක් නැහැ. එහෙනම් මොනවද අපි අල්ලගන්නේ? අල්ලගන්න දෙයක් නැත්තම් මගේ කියලා අයිති කරගන්න දෙයක් නැත්තම් මොනවද අපි මේ අයිති කරගෙන ඉන්නේ? අල්ලගෙන ඉන්නේ. අල්ලගන්න දෙයක් තියෙනවා කියන සිතිවිල්ල තමයි කල්යාණ මිත්‍රවරුනි අපි ග්‍රහණය කරගෙන ඉන්නේ ඕනෑම දෙයක දැන් ලස්සන මලක් එතකොට මේතන මේ මෙතන අල්ලගන්න දෙයක් තියෙනවා මේක හරි ලස්සනයි රමණීයයි කමනීයයි net කලුයි දර්ශනීයයි දුර්ලභයි දැන් මේ වගේ සිතවිලි ටිකක් නේ අපි අල්ලගෙන ඉන්නේ. මේ මලක් නෙමේ හිතට බෑ භෞතික මලක් අල්ලගන්න. හිත කියන්නේ මේ භෞතික දෙයක් නෙමෙයිනේ. දැන් මලක් කියන්නේ භෞතික දෙයක්. ඒතර මේ මානසික මේ සිතවිල්ලක් කොහොමද භෞතික මලක් අල්ලගන්නේ? අතකින් නම් පුළුවන් අල්ලගන්න. අඩුවකින් පුළුවන්. ඉතින් කොහොමද අල්ලගන්නේ? හිතට බෑ මලක් අල්ලගන්න. කොහොමත් බෑ. කිසි දෙයක් හිතට අල්ලගන්න බෑ. හිතට පුළුවන් සිතිවිලි අල්ලගන්න. වෙන මොනවත් හිතකට බෑ අල්ලගන්න. හිතක් හැම වෙලේම ග්‍රහණය කරගන්නේ, හිර කරගන්නේ, මිරිකලා බදාගන්නේ, අල්ලගන්නේ සිතිවිලි. එතකොට මේක ලක්ෂණයි. හරි ලක්ෂණයි, පාට ලක්ෂණයි. හැඩේ ලස්සනයි සුවඳයි දුර්ලභයි දැන් ඔය වගේ සිතිවිලි ටිකක් හිතට ආවොත් අප මලක් දිහා බලාගෙන ඉන්නකොට අන්න ඔය ඔය සිතිවිලි ටිකට අපි අහු වෙනවා අපි අල්ලගන්නේ ඔය සිතිවිලි ටික ඒතර අපිට හිතෙනවා මම මේ බැඳුනා මේ මලට මේ මලට මම ආස කරනවා මේ මල්ට මම කැමැතියි. සල්ලි දීලා ගන්න පුළුවන්. පැලයක් අරන් ගිහිල්ලා හිටවන්න පුළුවන්. ඇත්ත. හැබැයි මේ මලටවත් පැලයටවත් නෙමෙයි අපි බැඳුනේ. ඒ ඒ විකසිත වුණු කුසුම පිළිබඳ හිතේ ඇති වුණු අදහස්. ඒ අදහස් උයි අපි අල්ලගත්තේ. ඒ අදහස් ටික නැති වුණොත් ආය අපිට මේ මලෙන් වැඩක් නැහැ. මිනිස්සුත් එහෙමයි. හොඳයි කියලා හිතෙනවා. ලස්සනයි කියලා හිතෙනවා. අවංකයි කියලා හිතෙනවා. දැන උගත් කියලා හිතෙනවා. ඉතින් ඔය වගේ සිතිවිලි ටිකක් කවුරු හරි පිළිබඳව ආවොත් අන්න අපි කැමති වෙනවා. අපි කැමති අඳුනා ගන්න. අප කැමති ආශ්‍රය කරන්න. අප කැමති යහළුවෙකු බවට පත් වෙන්න. ඒ අර පුද්ගලයාගේ නෙමෙයි මේ සිතවිලි ටිකේ ඒ පුද්ගලයා පිළිබඳ අපේ හිතේ ඇතිවෙන ප්‍රසන්න සුභවාදී ධනාත්මක සිතවිලි ඔය සිතවිලි අපි අල්ලගන්නේ ඉතින් මේක තමයි ඇත්තටම සිද්ධ වෙන්නේ එහෙම නැතුව අර පුද්ගලයා කිව්වහම එතන ඇති දෙයක් නැහැ ඒක නිකන් රූපයක් විතරයි. ආහාරයක් ගත්තත් ඒ වගේ කරහයි, සුවඳයි, ගුණයි, මිල වැඩි. දැන් ඔය වගේ සිතවිලි ඔය වගේ සිතවිලි තියනකල් අපේ ආහාරයට කිචු වෙනවා. රහ නැහැ, ගුණත් නැහැ, සුවඳත් නැහැ, ලස්සනත් නැහැ. වටින්නෙත් නැහැ. දැන් ඔබඳු සිතවිලි ටිකක් ඇති කරගෙන බලන්න. ඔබඳු සිතවිලි ටිකක් හිතේ ඇති වුණොත් කිසියම් ආහාරයක් ගැන ඒ ආහාරයට කැමති වෙන එකක් නෑ. එතකොට කල්යාණ මිත්‍රවරුනි අපි මේ අල්ලගන්නේ අපේම සිතවිලි. අපි හිතුවට පුද්ගලින්ව අපි අල්ලගන්නවා මුදල් අල්ලගන්නවා වාහන අල්ලගන්නවා ගෙවල් දොරවල් අල්ලගන්නවා නැහැ ඒ වගේ අල්ලගන්න දෙයක් නැහැ. මනසකට බෑ ඒව ග්‍රහණය කරන්න. හරියට මේ අත් දෙකට හුළඟ අල්ලගන්න බෑ වගේ. දෝතින් හුළඟ අල්ලගන්න බෑනේ අත් දෙකට. ඒ වගේ මනසට මනසට බෑ භෞතික දේවල් අල්ලගන්න. ඉතින් ඒ නිසා මනස කරන්නේ ඔය භෞතික දේවල් පිළිබඳව අදහස් ඇති කරගන්නවා. ඒ කරලේ අදහස් වල එන්නේනවා. කල්යාණ මිත්‍රවරුනි ඔබත් මාත් අල්ලාගෙන අයිති කරගෙන මගේ කියාගෙන ඉන්න ඕනෑම දෙයක් ලිහලා බලන්න විග්‍රහ කරලා බලන්න විශ්ලේෂණය කරලා බලන්න ඇයි මම මේකට කැමති ඇයි මම මේ පොතට කැමති මේ තැනත්තට කැමති මේ ආහාරයට කැමති මේ ඇඳුමට බලන්න ඇයි කැමති අන්න හිත හිතින් අහන්න. මොකද හිතනේ කැමැති. හිතින් අහන්න හිත නුඹ ඇයි මේ දෙයට ෘචිකත්වයක් දක්වන්නේ? මන්ද සිත නුඹ කුමක් නිසාද මේ පුද්ගලයාට කැමැති? කුමක් නිසාද නුඹ මේ පොතට මේ ස්ථානයට කැමැති? අන්න හිත කියයි ඇයි මම කැමැති කියලා. ඒතර ඒ දේවල් වලටයි කැමැති. පොතට නෙමෙයි, කෑමට නෙමෙයි, අර අර හිත හිතට එන අදහස් වලට. ඉතින් ඒ නිසා, ඒ නිසා බුදුදහම කියනවා අතහරින්න සිටිවිලි. එතකොට මේ බුදුදහම අතහැරීමක් ගැන කතා කරනවා. ඒක මත්තන් කීපකින් කියනවා. මුලින් අපේ හැසිරීම ඊළඟට අපි භෞතික වශයෙන් අල්ලගෙන තියෙන දේවල් දැන් ওই දාන සීල දෙකෙන් කරන්නේ ඒකනේ දාණයෙන් කරන්නේ භෞතික වශයෙන් භෞතික වශයෙන් අප බදාගෙන තියෙන දේවල් පුළුවන් ද බලනවා ඒවා වටින වටිනකම තියෙද්දි කියන්නේ පිළුණුනාට පස්සේ නෙමෙයි කල්පන ගියාට පස්සේ නෙමෙයි හොඳින් තියනකොට පුළුවන් ද අතහරින්න. තවත් කෙනෙකු වෙනුවෙන් කැප කරන්න, පරිත්‍යාග කරන්න. ඒක තමයි දානය. සීලයෙන් කරන්නේ අතහැරීමක්. අපේ තියෙන රළු ගති අතහරිනවා. රළු කතාබහ අන් අයට පීඩාවක් වෙන අන් අයගේ සිත් රිදෙන කතාබහ අන් අයට අනර්ථයක් කරන කතාබහ අතහරිනවා. කයින් කරනවා නම් අපි අනිත් අයට කරදර ඒවත් අතහරිනවා. ඒතර මේ දාණයෙන් කරන්නේ අතහැරීම. අපි යමක් මගේ කියලා අල්ලගෙන තියනවද යමක් මගේ කියලා ඉති කරන් තියනවද මොනවා හරි කමක් නැහැ දැනුම වෙන්න පුළුවන් මගේ කාලය වෙන්න පුළුවන් මොනවා හරි මගේ ඒක ඒ දේ පුළුවන් දේ භෞතික දේ පුළුවන් ද මගේ නොවන කෙනෙක් වෙනුවෙන් අතහරින්න. නිකං විසික් කරන්න නෙමෙයි දාන කියන්නේ. ප්‍රයෝජනේ සලකලා අර්ථය සලකලා තමන්ගේ අයිතිය අතහරින්න පුළුවන් ද කැමැත්තෙන් අන්සතු කරන්න පුළුවන්ද ඒක තව මට්ටම් නැති දැන් සීලයෙන් කරන්නේ ඊට වැඩිය ටිකක් සියුම් දෙයක්. අර දැන් ওই දන් දෙන්නේ අපි ඔක්කොම කොහෙන් හරි ගත්ත දේවල්නේ. කලින් ගත්ත දේවල්, ගහකින් කඩාගත්ත දේවල්. ඒවා ටිකක් ලේසි සීලයට සාපේක්ෂව දානේ ලේසි. දැන් සීලේදී අතහරින්න තියෙන්නේ මේ එළියේ තියෙන දේවල් නෙමෙයි. Tamange ගතිගුණ, පුරුදු එතකොට මේ ගතිගුණ සහ පුරුදු කියන්නේ කඩේකින් ගත්ත දෙයක්ම නෙමෙයි. ගහකින් වලකින් කඩාගත්ත දෙයක්ම නෙමෙයි. කාලයක් තිස්සේ මගේ වෙච්ච පුරුද්දක්. මම පුරුදු වෙලා තියෙන ස්වභාවයක්. ඒ තමයි දැන් අපි හිතමු ඔහේ නොදුන්න දේවල් ගන්න පුරුදු වෙච්ච. ඒතර එක පුරුද්දක්. අපි කියනවා හොරකම් කරන්න මෙයා පුරුදු වෙලා කියලා. එතකොට ඒක අතහරින්න පුළුවන්ද? එතකොට මෙතන කරන්නේ අතහැරීම. ඉතින් කල්යාණ මිත්‍රවරුනි මේ එතන සියුම් දාණයට වැඩිය සීලය සියුම්. දාණයට වැඩිය සීලය Tamanට සමීපයි. ළඟට එනවා. අර ඈතින් පටන්ගෙන දැන් ටිකක් ළඟට ඇවිල්ලා කතා බහේ පුරුද්දයි කායික හැසිරීමේ පුරුදු ඉදිහා බලලා තමන්ටත් අනුන්ටත් කරදරයක් වෙන ඒබඳු පුරුදු අතහරිනවා. සීලයෙන් කරන්නේ ඒ කාර්යය. එතකොට සීලය කියන්නේ අතහැරීම. ඊළඟට එනවා භාවනාවට. දැන් භාවනාවේදී ඊටත් වඩා Tamanට සමීප වෙනවා. පුරුදුම නෙමෙයි සිටිවිලි හිත. ඔක්කොම අර භෞතික දේවල් මගේ කියපු මේ පුරුදු මගේ කියපු ඒ හිතට එනවා කෙලින්ම. ඇවිල්ලා ඒ මුලින්ම උල්පත ළඟින්ම බලාගෙන ඉන්න මතුවෙන මතුවෙන සිටිවිල්ල අතහරින්න බලනවා. දැන් භාවනාවේදී මේක වැදගත් කාරණයක් කල්යාණ මිත්‍රනේ භාවනාවේදී අප කරන්නේ අතහැරීමක්. ඒතර භවනා විතරක් නෙමෙයි මේ සමස්ත ත්‍රිශික්ෂාවෙදිම මේ ත්‍රිවිධ පුණ්‍යක්‍රියාවලදීම ඔබත් මාත් කළ යුත්තේ අතහැරීමක් විවිධ මට්ටම් වලින් අතහැරීමක් ඉතින් ඒක දානයේදී සහ සීලේදී ටිකක් පැහැදිලි. දැන් අපි සීල් ගත්තා කිව්වට එහෙම ගත්ත දෙයක් නෑ නේතන. මොනවද අරගෙන තියෙන්නේ කියලා බලන්න මොනවත් අරන්නේ මම මේක අතාරිනවා අරක අතාරිනවා අනිත් අයගේ ජීවිතවලට හානි කිරීම අතාරිනවා නොදුන්නු දෙයක් ගැනීම අතාරිනවා දැන් ওই විදිහට අතහැරීමක් කියන්නේ තිල් ගත්තා කිව්වට ගත්ත දෙයක් නෑ තිවිච්ච දේවලුත් අතහරින්නයි එතන අපි පොරොන්දු වෙන්නේ Tamanටම ඒ දෙකටම වඩා කල්යාණ මිත්‍රවරුනි මේ භාවනාවේදී මේ කාරණය මුල සිට අගටම ක්‍රියාත්මක වෙන භාවනාවේදී අප කරන්නේම අතහැරීම. හැම දෙයක්ම අතහරිනවා එතන. හැම දෙයක්ම අතහරිනවා. ඒ භාවනා කරන වේලාව තුලදී හැම දෙයක්ම අතහරිනවා. සබ්දහන එක අතහරිනවා. හොඳ වුණත් නරක වුණත් ඒව අතහරිනවා. ඒවට උත්තර දෙන්න යන්නෙත් නැහැ. හොඳින් උත්තර දෙන්න යන්නෙත් නැහැ. නරකින් උත්තර දෙන්න යන්නෙත් ඒ දෙකම අතාරිනවා. යම් යම් සිතිවිලි එනවා මතකයන් එනවා ඒව ගැන කල්පනා කර කර දුවන එක එකක් අතහරිනවා. එතකොට මෙතන අල්ලගන්න දෙයක් නැහැ. මොනවත් අල්ලගන්න ඒ වගේම භාවනාවේදී ලැබෙන දෙයක්වත් නැහැ. තියෙන දේවලුත් අතහැ. ඒක නෙවෙයි භාවනාව එන්නේ හිස් කිරීම කියන අදහසට. හිස් කිරීම. දැන් පටන් බැලුවොත් භාවනාව මොකද්ද? සමත භාවනාව නීවරණ අතහැරීම. සමත භාවනා විදිහට තියෙන අපි අහලා තියෙනවනේ 40ක් කර්මස්ථාන. ඒක තව එහාට මෙහාට වෙලා තව වැඩි වෙලක් ඇතිනේ. මේ මොන කමටහන කළත් කල්යාණ මිත්‍රවරුනි කරන්නේ නීවරණ අතහැරීමයි. අපේ හිතේ තියෙන ගති පහක් නීවරණ කියනවා ඒවා අඳුනගෙන අතහරිනවා. එච්චරයි. සමත භාවනාවෙන් කරන්නේ නීවරණ අතහැරීම. ඒතර මෙතන ගන්න දෙයක් නැහැ. දැන් බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි භාවනා කරාම මොනවද ලැබෙන්නේ? මොන වගේ දෙයක් ලැබෙනවද? මොනවද ලැබිලා තියෙන්නේ? මොනවද ලබා ගන්න තියෙන්නේ? මේ ප්‍රශ්නයම කල්යාණ මිත්‍රවරුනි වැරදි පදනමක් මත සිට අහන ප්‍රශ්නයක්. මොනවද භාවනා කරලා අපිට ගන්න තියෙන්නේ? ගන්න දෙයක් නැහැ. කොහෙන් ගන්නද? කවුද දෙන්නේ? දෙන කෙනෙක් නැහැනේ මෙතන. දෙන දෙයක්වත් නැහැ, දෙන කෙනෙකුත් නැහැ. අන්තිමට බැලුවහම ගන්න කෙනෙකුත් නැහැ. මෙතන තියෙන්නේ හිස් කිරීමක් අත් කිරීමක් මිස රැස් කිරීමක් නොවේ. ඒ නිසායි භාවනාවේදී ඔබටත් මටත් හරීම සැහැල්ලුවක් දැනෙන්නේ. කොපමණ වෙලාව භාවනා කරනවද කියන එක නෙමෙයි. එක තප්පරයක් මිනිත්තුවක් හරි ඒ තප්පරයේ මිනිත්තුව තුළ ලැබෙන අත්දැකීම් අතහරින්න පුළුවන් නම් ඇහෙන ශබ්ද ගැන හිතන්න තියෙන ආශාව අතහරින්න පුළුවන් නම් ඒවත් එක්ක පටලැවිලා ද්වේෂයෙන් ගැටෙන්න තියෙන ඒ පෙළඹවීම අතහරින්න පුළුවන් නම් ඒ අතහැරෙනු නිමේෂී ඒ අතහැරුණු තත්පරේ කල්යාණ මිත්‍රවරුනි දැනෙනව ලොකු සැහැල්ලුව. ඒක ලැබුණු දෙයක් නෙමෙයි. ලබාගත් දෙයක්වත් නෙමෙයි. ඉතින් මෙතන ලබා ගන්න දෙයක් නැහැ. මේක මුලදීම දැනගෙන භවනා කරන එක ප්‍රයෝජනවත්. මොකද මුලදීම කියන්නේ මොකක් හරි ලබා ගැනීමේ අරමුණින් නම් අප අහනවා අහවල් කෙනා භාවනා කරා එයාට මෙහෙම දෙයක් ලැබුණා. තව කෙනෙක් භාවනා කරා එයාට මෙහෙම ලැබුණා. ඉතින් මේ වගේ ලබාගත් දේවල් ගැන මහා රාවයක් රැව් පිළිරැව් දෙනවා නිකන් රැල්ලක් වගේ යනකොට අපටත් හිතෙන්න පුළුවන් ඒක අහන කෙනෙකුට ආ එහෙනම් මටත් මොනවා හරි ගන්න පුළුවන් භාවනා කරොත් මේ භාවනාව කියන්නේ තොග වශයෙන් නිකන් ඔය සේල් එකේ තියෙන්නේ එහෙම එකක් නෙමෙයි. එහෙම මොනවත් අපිට ලැබෙන්නේ කොහොමත් ලැබෙන්නේ මොනවාරි ලබා ගන්නවද ඒක කරදරයක්. ඒක අපි හොඳට අත්දකලා තියෙනවනේ කල්යාණ මිත්‍රවරුනි. ඕනෑම දෙයක් හොඳ හෝ නරක හෝ ඔබේ කරගන්නවද මගේ කරගන්නවද ඒක දුකක්. ඒ වෙනුවෙන් අපට වෙහෙසෙන්න වෙනවා. ඊටාව වටිනා ගෘහ භාණ්ඩයක් ගෙදරට ගත්තා කියන්නේ. ඒක සකන්ත උපහසුවක් තියෙන නමුත් ඒ වෙනුවෙන් කොපමණ වෙහෙසෙන්න වෙන ඉඩක් හොයාගන්න වෙනවා. ඒක තියන්න. පරිස්සම් කරන්න වෙනවා. කැඩුනහම හදන්න වෙනවා. ඉතින් දහසකුත් එකක් කරදර. ඒකෙන් සැහැල්ලුවක් නැහැ නේ. මොනවා ගත්තත් සැහැල්ලුවක් නැහැ. මේක තමයි මූල ධර්මයේ යමක් යමක් මෙතෙක් කාලයක් මගේ නොවුණු යමක් මගේ කරගන්නවද මෙතෙක් කාලයක් නොතිබුණු බරක් කරදරයක් ප්‍රශ්න ගොඩක් අන්න මගේ කරගත්තා. ඒවට දොරටු ඇරියා වෙනවා. ඉතින් ඒ නිසා මෙතන මොනවත් ලැබුණේ නැහැ කියා උකටලී වෙන්නට එපා. දුම්නසකටපත් වෙන්න එපා. හිතෙන්න පුළුවන් මා මෙපමණ කාලයක් භවනා කරනවා තාම මොනවත් ලැබෙන්නේ නැහැ. ඉතින් ඒක තමයි භවනාව කියන්නේ. මොනවද ලබා ගන්න තියෙන්නේ? කිසි දෙයක් නැහැ. මෙතන තියෙන්නේ අතහැරීමක්. අතහැරීම තමයි භවනාව කියන්නේ. අතහැරීම තමයි ධර්මය කියන්නේ. මේක මන්ත්‍රයක් වගේ කල්යාණ මිත්‍රවරුනි ජප කරන්න. අතහැරීම මගේ භාවනාව කුමක්ද අතහැරීම ඉතින් ඒ අතහරින්න යම් යම් උපක්‍රම පාවිච්චි කරන්න පුළුවන් හුස්ම ගැන අවධානයෙන් සිටීම වගේ හැබැයි එතනින් කරන්නේ මොකද්ද හුස්මවත් අල්ලගන්නේ නැහැ අන්තිමට හුස්මත් අපිට දැනෙන්නේ නැති වෙලා යනවා ඒකත් අතහැරිනවා එතකොට මේ මොකක් හරි දෙයක් මගේ කරගන්නවද ඒ දේ නිසා දුක් විඳින්න වෙනවා. මේක තමයි මූල ධර්මය. මේ අපි සංසාරේ දුකයි, මහ ප්‍රශ්න ගොඩක්, කරදර ගොඩක්, අවුල් ගොඩක්, ව්‍යවුල් ගොඩක් කියලා කියන්නේ මගේ කරගත්ත දේවල් වල පසුකතන්දරේ පසුවදනයි ඔය අප කියන්නේ පෙරවදන නෙමෙයි පෙරවදන කියන්නේ හරි සැපයි. හරි හොඳයි, හරි වටිනවා. මට ලොකු වාසනාවක් పూర్ව වාසනාවක් මෙහෙම දෙයක් ලැබිච්ච එක. ඒක තමයි පෙරවදන. පසුවදන මොකද්ද අප්පා? මොන කරුමයක්ද? මම මෝඩ වුණා. අපරාධ ගත්තේ අපරාධ මේ දේ ලබාගත්තේ. ඒක තමයි ලබාගත්ත හැම දෙයක් පිළිබඳවම කල්යාණ මිත්‍රවරුනි මේ හිත කියන පසුවදනට සවන් දෙන්න. අපි බලන්නේ හුඟක් පොත්වල පෙරවදන විතරයි. නෑ පසුවදන කියවන්න. පසුවදනට ඇහුම්කන් දෙන්න. එතකොට පෙනෙයි මේ කතාන්දරේ අවසානය කොහොමද? අවසානය කොහොමද නිමා වෙන්නේ කියන එක. ඔය හැම කතන්දරයකම පැන්සලක් හරි මගේ කරගත්තොත් ඒ මගේ කරගත්ත පැන්සලේ පසු කතාවට හුම්කම් දෙන්න. ඉතින් මේ මෙතන බලන්නේ මේ කරදර බර එතකොට මේවා පැත්තකින් තිබ්බහම දැනෙන සැහැල්ලුව මේ සැහැල්ලුව කියන එක ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. මොනව කරලවත් සැහැල්ලුවක් ලබා ගන්න බෑ. යමක් ලබා ගන්නවද එතන සැහැල්ලුව නැති වෙනවා. කළු ගලක් පොළොවට තියාගෙන බලන්න කොපමණ බරක් දැනෙනවද? මැටි ගොඩක් තියාගෙන බලන්න ඒත් බරයි. ඒතර ඊට වැඩිය මහා වටිනා රත්තරන් කුට්ටිය, දියමන්ති කුට්ටිය, ඒත් බර එකම බර වෙනසක් නැහැනේ. කළු ගලේ දුකයි දියමන්ති ටිකක් ඔලුවට තියාගත්තාම සැපයි නෑ. යමක් යමක් අප හිත මත තියාගන්නවද මොනවා හරි ඔළුව ඇතුළට දාගන්නවද එයින් තිබුණු සැහැල්ලුව නැති වෙනවා. එතකොට මේ මේ පුරවා ගැනීම නිසා අපේ මනස සිටිවිලි වලින් වෙන මොන වගේවත් නෙමෙයි සිටිවිලි වලින් මනස පුරවා ගැනීම නිසා අන්න හිතට හරි කරදරයක් හිතට හරිම අපහසුවක් හිත හරි අවිවේකයෙන් ඉන්නේ ඉතින් මේ අවිවේකයේ නැති කරන්න බෑ තව මොනවා හරි දාගෙන. එය සිදු විය නොහැකි දෙයක්. ඒතර අපි කරන්න ඕනේ ඒක පැත්තකින් තියෙන එක. ඒතර පැත්තකින් තිබ්බහම අන්න සැහැල්ලුයි. මේ භාවනා කරන සුළු වේලාව තුලවත් අපි කරන්නේ ඔක්කොම ටික පැත්තකින් තියෙනවා. ඔළුවට තියාගත්තේ මොනවද කියලා දැනෙනවද ඒක පැත්තකින් තියෙනවා. තව එකක් දැනෙනවද ඒකත් පැත්තකින් තියෙනවා. එතකොට අපි යම් තාක් දේවල් අයින් කරාද ඒ තාක් අපිට සැහැල්ලුවක් දැනෙනවා. ඒ තාක් අපිට සැනසෙල්ලක් දැනෙනවා. යම් තාක් පුරවගත්තද එපමණකම අපදේශයටපත් වෙනවා. එතකොට මේ අතහරින්නේ දුකක්. දුකයිනේ අතහරින්නේ වෙන මොනවත් නෙමෙයි. ඔය අල්ලගෙන තියෙන සිතිවිලි නිසා අප දුක් විඳින්නේ. ඉතින් මේ බුදුදහම කියන්නේ දුක අතහරින්න. ඔක අල්ලගන්න එපා. සැපක් නම් තමක් නෙමෙක දුකක්. දුකක් නිසා අතහරින්න අතහැරියාම සැහැල්ලුයි. ඒ නිසා අතහරින්න. භාවනාවේදී බලන්න ඔය බොහොම රසවත් සිතුවිලි එන්න පුළුවන් හිතට. බොහොම රසවත් අත්දැකීම්, රසවත් බලාපොරොත්තු. ඉතින් ඔය ඔස්සේ අපිට හිත හිත හරි සතුටක් රසයක් ලබන්නට පුළුවන්. කාලය යනවා දැනෙන්නේ නැහැ. දැන් හුස්මත් එක්ක ඉන්නකොට බොහෝම මේට කාලය යනවා වගේ දැනෙන. නමුත් පටන් ගන්න සිටිවිල්ලක් එක්ක පටලවිලා දිගින් දිගට රසවත් කතාන්දරයක් ගොතන්න කාලය බොහෝම වේගෙන් ගෙවිලා යනවා. පැය භාගෙක ගියාද කියලා දැනෙන්නේ. හැබැයි මනස විවේකයටපත් උනේ. අර භාවනා කරාම ඕවා අතහැරලා හිතියාම දැනෙන සැහැල්ලුව නෑ. කයටත් නෑ, හිතටත් නෑ. මේක තමයි අපි දකින්නට ඕනේ. ඉතින් ඒ නිසා භාවනාවේදී අප හැකි ඉක්මනින් හැකි ඉක්මනින් හිත දුවපු බව දැනගන්නවද කොහාට හරි ලස්සන දෙයකට වටිනා දෙයකට හොඳ දෙයකට මොනවට හරි කමක් නැහැ හිත දිවුවා කියලා දැනගත්තද ඒක අතහරිනවා එතනින් අතහරිනවා. ඒක ආ මේක හොඳ වටිනා දෙයක්. සතක් එහෙම හිතන්නේ දැනගත්තද අතහරිනවා. ඒ ගැන සිටීම සම්පූර්ණයෙන් නවත්තනවා. එතකොට එතකොට ඒ ඒයින් සතුටු වෙන්න පුරුදු වෙච්ච හිතට ටිකක් රිදෙනවා. ඒක ඇත්ත කල්යාණ මිත්‍රවරුනි. ඔය ඔය මතකයන් අල්ලගෙන හිත හිත සතුටු වෙන්න පුරුදු වෙච්ච හිතක් තියෙනවනේ. එයා දන්න සතුට ඒක තමයි. යමක් හිත හිත සතුටු වෙනවා. ද්වේෂ කර කර සතුටු වෙනවා. මතක් කර කර සතුටු වෙනවා. දැන් එයා එයා ටිකක් අතරමං වුණා වගේ වෙනවා. මොකද එයාට දැන් ලැබෙන්නේ නැහැ ආහාර. ඔය ඔය හිතට කෑම ඕනේ. ඉතින් හිතට තියෙන හිත පුරුදු වෙලා තියෙන්නේ ওই වගේ ආහාර ගන්න තමයි. අගුල කෑම. දැන් ශරීරයට කෑම ඕනේ. ඒතකොට දැන් ශරීරයක් පුරුදු කරන්න පුළුවන් ශරීරයෙන්ම ලැබ වෙන ආහාර වලට. මොනවා හරි අපිට මේ තද තැනිරා හොඳටම තෙල් දාපු කෑම, හොඳටම ලුණු දාපු, මිරිස් දාපු. ඉතින් ඒවා ගැන කියනවනේ මේවා අගුණයි කියලා. දැන් එහෙම කෑමකට පුංචි කාලේ ඉඳලා කෙනෙක්ගේ දිවක් කටක් කයක් පුරුදු කළොත් ඒ කෑමම තමයි හොයන්නේ. ඊට වැඩිය ගුණ සීනි අඩු කරලා තෙල් නැතිව මිරිස් අඩු කරලා දුන්නට ඒ ශරීරයට දැනෙන්නේ ඒ වගේ කල්යාණ මිත්‍රයෝනි මේ මනසට අප පුරුදු වෙලා තියෙන්නේ දෙන්න අගුණ කෑමමයි. ගුණ කෑම නෙමෙයි අගුණ කෑම. අගුණ කෑම කියලා කියන්නේ පරණ සිටිවිලි. පහෝගියේ යටගියාව මතකයේ ඒ මතකයේ තිබුණු සතුට සතුටුදායක මතකයන් මේවා අපි ආපයන් පිළිණු වෙලා දැන් ගිය අවුරුද්දේ සතුට වෙච්ච දෙයක් කියන්නේ ඒක දැන් පිළිණුනේ අවුරුද්දක් පරණයිනේ අවුරුද්දක් පරණ කෑමක් කියන්නේ පිළිණු වෙච්ච දෙයක් නේ අන්තික එකපාරක් කාපු දෙයක් නෙමෙයි ඉඳුල් වෙච්ච දෙයක් නේ එතකොට මේ පිළිණු වෙච්ච පරණ වෙච්ච ඉඳුල් වෙච්ච කෑම තමයි අපි මනසට නැවත නැවත දෙන්නේ ඉතින් ඉඳුල් වෙච්ච පරණ වෙච්ච කෑමක් කල්යාණ මිත්‍රෝනි දිගටම කන මනසක් නිරෝගී වෙයිද නෑ හැබැයි දැන් මේක මනස හුරු වෙලා තියෙන එකට ඉතින් ඒ නිසා මේ නැවුම් වර්තමානයේ ආහාරයක් විදියට හිතට දුන්නාට හිතට මදි ඔය අතීතය ගැන හිතන්නේ නැතුව මෙතන ඉන්න මේ වර්තමානයේ අනුභව කරන්න බුදුදහම කියනවා වර්තමානයේ අනුභව කරන්න කියලා පච්චුප්පන්නේන යාපෙන්ති වර්තමානයේ අනුභව කරන්න. පච්චුප්පන්න කියන්නේ වර්තමානයේට කියන වචනයක්. හැබැයි ඒ වචනයෙන් කල්යාණ මිත්‍රවරුනි මේ වර්තමාන කියන අදහස එන්නේ දැන් බුදුදහමේ ඔය ත්‍රිකාලය අතීත වර්තමාන අනාගත කියන ත්‍රිකාලයට පාවිච්චි වෙන්නේ අතීත කියන එක තියෙනවා. අනාගත කියන එකක් තියෙන හැබැයි වර්තමාන කියන වචනේ පාළියේ නෑ. ඒ වෙනුවට තියෙන පච්චුප්පන්න. පච්චුප්පන්න කියන වචනයෙන් වර්තමාන කියන අදහස එන්නේ නෑ. පච්චුප්පන්න කියන්නේ මේ මේ ඔය මේ වෙලාවේ නැත්තම් මේ හේතු නිසා ඇති වුණා කියන එක. හේතු නිසා උපදිනවා. ඒ නිසා වර්තමානයේ කියලා ගන්න දෙයක් නැහැ. මේක බොහොම ලස්සන කාරණයක්. කිසිම භාෂාවක් ඔය විදිහට විග්‍රහ කරලා නැහැ කිසිම භාෂාවක්. ද අතීතයේ පැහැදිලි අතීතය කියන්නේ ඉවර වෙච්ච දේ. ඕනෑම භාෂාවකින් ඕනෑම රටකට ගිහිල්ලා අතීතය කියුවාම කාටවත් එකඟ වෙන්න පුළුවන්. Taman ලැබූ අත්දැකීම්. එවනේ අතීතය කියන්නේ ඒක ගැන වාදයක් නැහැ. අනාගත කියන්නේ තාම ආපු නැති දේවල්. නාගත තාම නොපැමිණි. එයි කියලා අපි හිතන් ඉන්නවා. දැන් බස් එකක් එයි කියලා බලන් ඉන්නවා. එතකොට ඒක අනාගතේ. රෑ දෙයි කියලා ඒක අනාගතේ. හෙට කියලා දවසක් ඒ අනාගතේ. ලබන සතිය කියලා එයි ඒක අනාගතේ. ඒකත් පැහැදිලි. ඇවිල්ලා නැහැ. හැබැයි එයි කියලා අපි හිතනවා. එන්නත් පුළුවන් නොඑන්නත් පුළුවන්. කවුද දන්නේ? කොහොම හරි කොහොම හරි කල්යාණ මිත්‍රවරුනි මේ ඔය අතීත අනාගත දෙක බොහොම පැහැදිලි. ඒතර මොකටද වර්තමානයේ කියන්නේ? එහෙම එකක් තියනවද? මෙන්න මේකයි වර්තමානයේ කියලා කියන්න පුළුවන් දෙයක්. ඒක ලේසි නෑ විග්‍රහ කරන්න කොමක්ද වර්තමානය කියන්නේ අතීතයත් ලේසි අනාගතයත් ලේසි වර්තමානය කියන්න බෑ ඒ නිසා බුදුදහම වර්තමානයේ කියන වචනයක් නැහැ පාවිච්චි කරන්නේ. පාවිච්චි කරන්නේ පච්චුප්පන්න. පච්චුප්පන්න කියන්නේ ප්‍රත්‍යයන්ගෙන් උපන්. පච්චුප්පන්න ප්‍රත්‍යයන්ගෙන් උපන්. ඒතර වර්තමානයේ කියන 아무තු දෙයක් නැහැ. මොනවා හරි ප්‍රත්‍ය නිසා කණයි බාහිර උත්තේජනයක වෙන නිසා ඕවා ප්‍රත්‍ය වෙලා උපදිනවද ඇසීමක් ඕක තමයි වර්තමානයේ අමුතියෙන් මොනවද වර්තමානයේ කියලා පෙන්වන්න තියෙන්නේ. ඇහැ ප්‍රත්‍ය වෙලා බාහිර රූප ප්‍රත්‍ය වෙලා පේනවද? දකින්නවද? ඕක තමයි වර්තමානයේ පච්චුප්පන්න. පටිච්ච සමුප්පන්න කියන එකත් ওই වගේම තමයි. ওই දෙකම එකට යන වචන දෙකක්. පච්චුප්පන්න පටිච්ච සමුප්පන්න. මේ පටිච්ච සම්පාදයේ තියෙන වර්තමානයේ මක්නිසාද මේ වෙලාවේ උපදින දේවල්. ඉතින් ඔය විදිහට මේ වර්තමානයේ කියන්නේ කල්යාණ මිත්‍රවරුනි තියෙන දෙයක් නෙමෙයි හේතුප්‍රත්‍ය නිසා උපදින දෙයක්, ඇති වෙන දෙයක්, හටගන්න දෙයක්. ඉතින් මේ බුදුදහම කියනවා අතීතයේ කන්න යන්න එපා. අතීතයේ ආහාරයක් විදිහට වළඳන්න එපා, අනුභව කරන්න එපා. මොකද ඒක ආජීර්ණ වෙනවා. ඒක පිළුණු වෙච්ච එකක්. ඉදිරි වෙච්ච දෙයක්. අනාගතේ අනාගතේ දැන් අපි එක්ක අතීතේ ආහාර කරගන්නවා මනස එහෙම නැත්නම් අනාගතේ. ද මනස බලන්න සතුටු වෙන්නෙම ඔය දෙකෙන්නේ. එක්කෝ අතීත පුරකාරම් දොඩවනවා. එහෙම නැත්නම් අනාගත මහා බලාපොරොත්තු කන්දරාවක්. ওই දෙකෙන් තමයි හිත සතුටු වෙන්න පුරුදු වෙලා තියෙන්නේ. සමන් දෙන්න මනසේ කතාන්දරයට ඕනෑම කෙනෙක්ගේ මනසේ කතාන්දරයට සමන් දෙන්න ওই කතන්දරේ තියෙන්නෙම අතීත කෙරුවාවල් පුරසාරං කයිවාල් සහ අනාගතේ කරන්න හිතන් ඉන්න දේවල්. ඒවා තමයි මහා මේ ලොකුකම් විදිහට හිත කියන්නේ. මේක පුද්ගලයේ ස්වභාවය නෙමෙයි, මනසේ ස්වභාවය. ඔය තමයි ඉතින් ඒවා හිත හිත ඉන්නකල් හිත හරි ශක්තිමත්. හිතට සතුටුයි. මනසට හිත ආහාර විදිහට ගන්න ඒවා තමයි. දැන් පුරුදු වෙලා තියෙන්නේ. මේ කොච්චර අගුණ වුණත් මේවා නිසා කොපමණ මනස රෝගී වුණත් දැන් පුරුදු වෙලා තියන්නේ ඒවටනේ. ඉතින් ඒ නිසා මේ හිත හැම වෙලෙම ආහාර විදිහට ගන්න අර පිලුණු වෙච්ච අතීතයයි තාම තාම මේ පැල කරලවත් නැහැ. ඒ ගොයන් තාම පැල කරලවත් නැහැ. ඒක තාම පැලව කරලවත් නැති. තාම අස්කන්නවත් ලැබිලා නැති. මේ අනාගතේ ඒ ඔක්කොම මොනවා වෙයිද දන්නේ නැහැ. තාම කුඹරක්වත් නැහැ එතන. ඉතින් මේ මේ දෙකෙන් තමයි මනස තමන්ගේ කුසගින්න නිවා ගන්නට පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් එබඳු මනසක් රෝගී වෙන එක පුදුමයක්ද? එබඳු මනසක් අතෘප්තියටපත් වෙන එක පුදුමයක්ද? එබඳු මනසක් අසහනයෙන් ඉන්න එක පුදුමයක්ද? මනෝවෛද්‍යවරු කියනවා ඔය අද මහා බරපතල ප්‍රශ්නයක්ව තියෙන ඔය අවපීඩනය විෂාදය ડિප්‍රෙෂන් මේක ගැන කියනවා 2015 20 වෙනකොට ලෝකේ තියෙන මේ වඩාත්ම ආබාධිත වෙන රෝගේ තමයි මේ විෂාදය කියලා එතකොට මේ රෝගයට හේතුව විදිහට කියන්නේ අතීතේ ජීවත් වීම, අතීතය ආහාර කර ගැනීම. මේ පිළිම වෙච්ච කෑම කන එක තමයි හේතුව. ඊළඟට තියෙන තව රෝගයක් තමයි බය කියන එක. බය කාන්තාව යම් යම් දේවල් විභාගවලට බය වෙනවා විවාහ වෙන්න බය තියෙනවා මැරෙයිද කියන බය එනවා ගොඩක් ඔය බිය එනවනේ අනිසයිට ඒතර මේකට හේතුව විදිහට කියන්නේ මේ නූපන් ආහාර ගන්න එක. තාම ඉදිලා නැති, පැහිලා නැති, පැලවෙලක් නැති ආහාර ගන්න එක. අනාගතයේ ජීවත් වෙන එක තමයි මේකට හේතුව. ඒතර මේ දෙකම අද ප්‍රතිකාර කළ යුතු රෝග දෙකක්. ඒතර ඒ කියන්නේ මනස ලැබෙලා මේ මේ කෑම කන්න ගිහිල්ලා අතීතය අනුභව කරන්නයි අනාගතය අනුභව කරන්නයි ගිහිල්ලා මොකද්ද කරගෙන තියෙන්නේ මනස ලෙඩ වෙන. ඒ නිසා කියනවා පච්චුප්පන්නේන යාපෙන්ති වර්තමානයේ ජීවත් වෙන්න වර්තමානයෙන් යැපෙන්න යාපෙන්ති යැපෙන්න යැපීම යැපෙනවා මොන වගේද යැපෙන්නේ අපි කන කෑමෙන්නේ යැපෙන්නේ ඒතර මොනවද ගන්න ඕනේ ආහාර පච්චුප්පන්න මේ මේ වෙලාවේ උපදින දේවල් එතකොට ඒවාට මනස හුරු කරන්න. එතකොට මෙතන පැහැදිලිවම අතහැරීමක් තියෙනවා. එක පැත්තකින් අතීතය අතහරිනවා අනෙක් පැත්තෙන් අනාගතය අතහරිනවා. ඉතින් කල්යාණ මිත්‍රෝනේ මේක අල්ලගන්න දෙයක් නෑ. මොකද්ද අල්ලගන්න තියෙන්නේ? වර්තමානයේ අල්ලගන්න පුළුවන්. අල්ලගන්න පුළුවන්ද බලන්න වර්තමාන අතීතේ නම් පුළුවන්. කොච්චර හරි පරණ අතීතයක් අල්ලගෙන ඉන්න පුළුවන් ඔහි හැමදේම. අනාගතයක් අල්ලගෙන ඉන්න පුළුවන් ඕන තරම් කල්. ආවල් දවසේ මෙහෙම දෙයක් වෙන්න තියෙනවා. ඉතින් එහෙම ලස්සන හීනයක්, ප්‍රාර්ථනයක්, බලාපොරොත්තුවක්, අපේක්ෂාවක් ගොඩනගාගෙන ඒක අල්ලගෙන ඉන්න පුළුවන්. හිත හිත ඉන්න පුළුවන්. හැබැයි මේ මේ වර්තමානයේ මොනවද අල්ලගන්න තින්නේ ඒක අල්ලගන්න දෙයක් නැහැ. දැන් අපි කියවා ඇහෙනවා කියන එක තමයි පච්චුප්පන්න. ඒක තමයි වර්තමාන. ඒතරක අල්ලගන්න පුළුවන්. ඒක තත්පරයක් බෑ. ඒක ඇහිලා ඉවරයි. දැන් ඇහෙන්නේ ඒ සද්ද නෙමෙයි වෙන සද්දයක්. බලන්න මේ ගැන අවධානයෙන් ඉඳලා බලන්න කල්යාණ මිත්‍රවරුනි මෙතන අල්ලගන්න දෙයක් නැහැ. වර්තමානයේද කෙනෙක් වෙනවද? පච්චුප්පන්නේන යාපෙන්ති මේ වර්තමානයේ යැපෙනවා. අර පිළුණු වෙච්ච අතීතයෙන්වත් නූපන් අනාගතයෙන්වත් නෙමෙයි මේ වර්තමානයේ යැපෙනවා. ත්‍රික හරි නැවුම්. හරිම නැවුම්. ත්‍ර නැවුම්ම නැවුම් ආහාරය තමයි වර්තමාන මොහොත. එපමණ නැවුම් ආහාරයක් තමත් මනසට ගන්න බැහැ. ඒ ආහාරය ගන්නා මනස හරිම නිරෝගී හරිම ශක්තිමත් ඒ නිසා කියන්නේ කිරි ආහාර වර්ග වලට එන නැවුම් මෙල කිරි නව ශ්‍රීලන්තේ නැවුම් මෙල කිරි ඕස්ට්‍රේලියාවේ නැවුම් මෙල කිරි මාස ගාණක් පරණ වෙච්ච දේවල් තමයි අවුරුදු ගාණක් පරණ දෙයෙන් මෙහෙට නැවුවලෙන් අපි කියන නැවුම් මෙල කිරි මොකද නැවුම් කිව්වහම අපිට හිතනවා ඒක හරි ගුණයි පරණ වෙච්ච දෙයකට වැඩිය ඇත්ත ඉතින් මේ වර්තමානයේ තරම් නැවුම් ආහාරයක් තවත් නැහැ. එතකොට ඒ ආහාරය ගන්න පුළුවන් හිතට විතරයි. මනසට විතරයි. උපදිනකොටම gedhi ඵල ගන්න එතනම ඒ මොහොතේ මේක ආහාර වශයෙන් ගන්න. ඒ හිත හරි සැහැල්ලු. ඒතර වර්තමානයේ අනුභව කරන්න පුළුවන් වෙන්නේ අර අතීතය අතහැරිය මනසකට අනාගතය අතහැරිය මනසකට භවනාවෙන් කෙරෙන්නේ එකයි අතීතය අතහරිනවා ආපසු බලමින් ඉන්න එක අතහරිනවා ඉදිරිය බලන එකත් අතහරිනවා මෙතන බලනවා මේ මොහොත මෙතන ඉතින් මේ අතීතය අනාගතය කල්යාණ මිත්‍රෝනි කෙනෙකුට හිතනොල මේවා අතහැරලා කොහොමද අපි ඉන්නේ ඉතින් ඒක ගැටලුවක් නෙමෙයි. ඕක නිකන් ප්‍රශ්නයක් නැතුව තම දාගන්න ප්‍රශ්නයක්. ඉඳලා බලන්න ඉන්න පුළුවන්. එක මිනිත්තුවක් ඉඳලා බලන්න ඉන්න බැරිද පුළුවන්. ඒ අවුරුද්දක් එහෙම ඉන්න පුළුවන්ද බැරිද කියන එකට එහෙම තර්කයකට යන්නේ නැතුව බලන්න. මිනිත්තුවක් ඉඳලා බලන්න පුළුවන්. මිනිත්තු දෙකක් ඉඳලා බලන්න පුළුවන්. ඔය අල්ලගන්න නැතුව නැති කරන්න දෙයක් නැහැ මෙතන. මොනව නැති කරන්නද? ඉවර වෙච්ච අතීතයක් නැති කරන්නවත් තාම පහළ නොවුණු අනාගතයක් විනාශ කරන්නවත් බැහැ කෙනෙකුට. ඒක එහෙම සකලක් නෙමෙයි මෙතන තියෙන්නේ. නැති දෙයක් නැහැ කියලා දැනගන්න. අතීතය කියන දෙයක් නැහැ. මතකයක් හැර. මතකයක් තියෙන්න පුළුවන්. හැබැයි ඒ මතකයෙන් පරිබාහිරව මෙන්න අතීතේ කියලා බර කිරල දිග මැනල එහෙම පෙන්වන්න දෙයක් නෑ. බලාපොරොත්තු ටිකක් තියෙනවා. බලාපොරොත්තු හැර අනාගතය කියලා පෙන්වන්න දෙයක්වත් නෑ. ඒතර මෙතන මේ අමුතුවෙන් මොනවත් තියෙන දේවල් විනාශ කරනවා, විසික් කරනවා, තියෙන දේවල් වලට පයින් ගහනවා නෙමේ භාවනාව කියන්නේ. ඇත්තටම නෑ. හැබැයි අපි තියෙනවා කියලා හිතන් ඉන්නවා. අන්න ඒ සිතිවිල්ලයි අතහරින්න තියෙන්නේ. මුලින්ම කීවේ එකයි. අල්ලගන්න දෙයක් නැහැ. හැබැයි තියෙනවා කියලා හිතාගෙන හිතාගත්ත සිතිවිල්ල අපි අල්ලගෙන ඉන්නවා. ඕනම දෙයක් ගැන අල්ලගන්න දෙයක් නැහැ. හැබැයි අල්ලගන්න තරම් වටිනා දෙයක් තියෙනවා කියලා හිතාගෙන ඒ සිතිවිල්ල අල්ලගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා වටිනවා කියලා හිතාගෙන ඉන්න කල් අතහරින්න අමාරුයි. මෙතන වටිනාකමක් තියෙනවා කියලා රැවටිලා ඉන්න කල් අමාරුයි අපහසුයි අතහරින්න. ඒ නිසා අතහැරීම එන්නේ අවබෝධයෙන්. එහෙම දෙයක් නැහැ. නැහැ කීනයක් කීනයක් අල්ලගන්න පුළුවන්. මිරිගුවක් අල්ලගන්න පුළුවන් අතීතය කියන්නේ මිරිගුවකට අනාගතය කියන්නේ හීනකට මේ දෙකේ මොකක්ද අල්ලගන්න තියෙන්නේ ඒ අවබෝධයත් එක්කම අල්ලගන්න දෙයක් නැහැ කියන අවබෝධයත් එක්කම අතහැරීම සිද්ධ වෙනවා ඉතින් කල්යාණ මිත්‍රයනි මේ භාවනාවේ අල්ලගන්න දෙයක් නැහැ මොනවත් ලබා ගන්න දෙයක්වත් නැහැ අහවල් දේ මට තාම ලැබුණේ නැහැ කියලා දුම්නසටපත් වෙන්න අවශ්‍ය නැහැ. මොනවත් ලැබුණා නම් තමයි දුම්නසටපත් වෙන්න ඕනේ. මොකද මේ ලැබුණු හැම දෙයක්ම ලබාගත් හැම දෙයක්ම දුකක් බවටපත් වුණා කියන එක 아무තු සාක්ෂි අවශ්‍ය නැහැ. කොහෙන්වත් පොත්වලින් උද්දෘත පාඨ අවශ්‍ය නැහැ. සූත්‍ර දේශනාව ඕනේ. ඔබේත් මගේ ජීවිත කතාන්දරය තුළ අපවන සාක්ෂි සාධකය ඔප්පු කිරීම තියෙනවා ලබාගත් දේ නිසා විදිට වෙච්ච දුක්ඛන්දරාව. ඉතින් මොකටද භාවනා කරන්න එනවා කියලා විමුක්තිය ලබා ඒ කියලා අමුතුවෙන් දෙයක් නැහැ. මෙතන මොනවත් ලබා ගන්න නැහැ. මේ කතන්දරය අප කලින් දෙපාරක් විතර කියලා තන නැවතත් මතක් කරන්න කැමතියි. එක්තරා භාවනාන යෝගියෙක් උපශාන්ත භාවනාන යෝගියෙක් ගල් ගුහාවක භාවනා කරමින් හිටියා. අවුරුදු 30ක් අවුරුදු 30ක් භාවනා කරමින් හිටියා. බඩගිනි වුණාම ගමට නගරයට යනවා. හම්බ වෙච්ච දෙයක් තියනවද? ඒක අතට බෙදාගෙන දැන් අතට තමයි මොනවත් තිගානක්වත් නැහැ. එක අතක් අල්ලනවා ඒ අතට මොනවා හරි ලැබුණාම අනික් අතින් කනවා අනුභව කරනවා. එච්චරයි. එකල වතුර ටිකක් අතින් මරගෙන දීලා ආපහු මේ ගුහාවට එනවා. ඇවිල්ලා මේ ගල්තලාව මත තමයි භාවනා කරන්නේ, සැතපෙන්නේ ඔක්කොම. කිසිම දෙයක් නැහැ. මේ භාවනා නියෝගයාගේ ශරීරයයි ගල් ගුහාවයි අර වෙන කිසි දෙයක් නැහැ. ඉතින් දවසක් ආව හොරෙක් හොරෙක් ආවා මෙතෙන්ට මොනවා හරි වටින දෙයක් ඇති කියලා හොයාගන්නේ නැත්නම් අවුරුදු 30ක් මේක මුර කරයිද අවුරුදු 30ක් වෙන මේ වෙන තැනකට යන්නේ නැතුව මේක ඇතුලේ ඉඳීද මොනවා හරි ඇති ඉතින් මෙයා භාවනා කරන ඇස් එක වහගෙන හොරාව ඇස් වහගෙන ඉන්නේ මට පුළුවන් හොරකම් කරන්න ඉතින් එතකොට ඇහුවා මොකටද ඔබ ආවේ හොරා පුදුම වුණා මෙයා ඇස් වහගෙන ඉන්නේ කොහොමද දැක්කේ මේ අහපු සොරය තුල කල්යාණ මිත්‍රවරුනි මේ වචන නෙමේ වැදගත් වෙන්නේ. අහන අහන රිද්මය අපි යමක් කියන රිද්මය එකම වචනේ පුළුවන් රිද්ම දෙක තුනකින් කියන්න. දුකෙන් කියන්න පුළුවන්, සතුටින් කියන්න පුළුවන්, ද්වේෂයෙන් කියන්න පුළුවන්, අනිත් කෙනාව බය කරන්න කියන්න පුළුවන්. දැන් මේ අහන විදිහ එතකොට ඇහුවා මොකටද ආවේ? ඒ අහපු ස්වරය තුළ තිබ්බේ ලොකු දයාවක් මෛත්‍රියක්. නැතර කරේ නේ. දැන් තර කරලා ඇහුවනම් එහෙම මෙයා කවදාවත් කියන්නේ හොරකම් කරන්න ආවා කියලා. කිසිම හොරෙක් කියන්නේ නැහැ. තර කරලා ඇහුවට කියන්නේ නැහැ. මොකද එතකොට එතන තියෙනවා මෙයා මේ සැර කරලා අහන්නේ මං වැරද්දක් මං වැරදිකාරයෙක් කවුරුවත් කැමති නැහැ තමන් වැරදිකාරයෙක් බවට පත් වෙන්න කිසි කෙනෙක් කැමති නැහැ වැරදි කරන්නේ නිවැරදි පුද්ගලයෝ මේ දෙගොල්ලම කැමති නෑ වැරදි කාර්යයක් බවට පත් වෙන්න. ඉතින් අපිට පුළුවන් කෙනෙක් දිහා බලන්න එයාව වැරදි කාර්යයක් කරලා කෙනෙක් එක්ක කතා කරන්න පුළුවන් එයාව වැරදි කාර්යයක් කළේ බැල්ම තුල ඒ ස්වරය තුල තියෙනවා විනිශ්චය කරන ස්වභාවය. එතකොට අනිත් අප කවුරුවත් කැමති නැහැ තව කෙනෙක් මාව විනිශ්චය කරනවට. විනිශ්චයකට භාජනය වෙන්න අප කැමති නැහැ. එනිසා අපි පුළුවන් තරම් බලනවා එහෙම කවුරු හරි මාව විනිශ්චය කරනවද? පුළුවන් තරම් Taman නිවැරදි කරුවෙක් කියලා පෙන්වන්න. ඉතින් බොරු කියනවා. බොරුව එන්නේ එතනින්. රැකගන්න. තව කෙනෙක් Tamanව විනාශ කරන්න යනවා කියලා දැනගත්තාම රැකගන්න තමයි බොරු කියන්නේ. දැන් මේ තාපසතුමා යෝගිතුමා විතාම දයාවෙන් නේහයෙන් ආදරයෙන් මෛත්‍රියෙන් මොකටද ආවේ? එතන තිබුණේ විනිශ්චය. මෙයා හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද කියලා. ඉතින් ඒ නිසා ඇත්තම කියුණා. මං ආවේ හොරකම් කරන්න. මොනවද? මොනව හරි මෙතන තියෙන වටිනා දෙයක්. එතෙන්දී එතෙන්දී මේ යෝගියා කියනවා අවුරුදු 30ක් අවුරුදු 30ක් මා හෙව්වා මේ ගුහාව ඇතුලේ ඉඳගෙන වටිනා දෙයක් තියෙනවද කියලා. අවුරුදු 30ක් හොයලා මට වටිනා යමක් හොයාගන්න බැරි වුණා. කිසිම දෙයක් හොයාගන්න බැරි වුණා. අවුරුදු 30ක ගවේෂණයකින්. ඉතින් ඔබට පුළුවන් නම් මොනවා හරි මේකේ වටිනා දෙයක් තියෙනවා හොයාගන්න. පුළුවන් නම් හොයාගන්න. මෙතුමා කියන්නේ අවුරුදු 30ක් මා භාවනා කරා කිසිම දෙයක් මා ලබා ගත්තේ නැහැ. මොන හරි ලබා ගන්න දෙපැයි තියාගන්න කිසි දෙයක් ලබා ගත්තේ නැහැ. ඒ නිසායි මා මෙහෙම සැලසිල්ලි ඉන්නේ. සැහැල්ලුවෙන් ඉන්නේ. මොන හරි ලබා ගත්තා නම් ඒ සැහැල්ලුව නැහැ. ඉතින් කල්යාණ මිත්‍රයනි මේක තමයි බුදුදහමේ පණිවිඩය. Thank you. රාත්‍රියේ අන්ධකාරේ ගමන් කරපු එක මගියෙක් එක පාරට ප්‍රපාතයකට වැටුණා. පල්ලෙහාට දැන් වැටිලා වැටිලා යනවා එහෙන් ගලක් අල්ලා ගන්නවා ඒක ලිස්සිලා වැටෙනවා මෙහෙන් අත්තක් අල්ලා ගන්නවා ඒකත් ලිස් වෙනවා මෙහෙම තුවාල වෙවි පහලට වැටෙනවා දැන් තව කොච්චර වැටෙයිද කියන්න බෑ එකපාරට මුලක් අහු වුණා ඒක හොඳට අත් දෙකෙන් අල්ලා ගත්තා දැන් මේ රාත්‍රියේ මේ පුංචි මුලක්ක එල්ලිලා මේ තරත්තම් මරබියෙන් ඉන්නවා. දැන් මේක අතහැරුණොත් ආයේ මොකක් අල්ලගන්න ලැබෙයිද දන්නේ මොනවත් නැති වෙන්න පුළුවන්. වැටිලා වැටිලා මන් තුවාල වෙන්න පුළුවන්. අතපය කැඩෙන්න පුළුවන්. මේ අන්නත් පුළුවන් මේක පුළුවන් තරම් අයින් අල්ලගන්න. දැන් දාඩිය දානවා. මේක ලිස්සනවා. පය ගහගන්න තැනක් නැහැ. එහෙන් පින්න පින්න දෙලිස්සනවා. මරබයි කෑ ගගහ. දැන් එහෙම කෙනෙක් හිතන්න ප්‍රේතත් ඉන්නකොට කල්යාණ මිත්‍රරුණි ඔය රාත්‍රිය කියන එක ඉක්මනට ගෙවිලා යයිද? නෑ. නින්දදී සැප නින්දකදන් මෙන්න නිදාගත්ත මෙන්න හැරුණා නමුත් මේ දුකත් එක්ක දුකත් එක්ක කාලය බොහෝම හිමීට සැපේදී සැපේදී පැය කටුව හරියට තප්පර කටුව වගේ වේගින් කරකිනවා. දුකේදී දුකේදී කල්යාණ මිත්‍රවරුනි තප්පර කටුව කරකෙන්නේ හරියට පැය කටුව වගේ හිමීට. මේ මරබියයි වේදනාවයි ඔක්කොමත් එක්ක මේ තැනත්ත මේ මුලේ බොහෝම අපහසුයෙන් එල්ලිලා හිටිය රැයිලිය කරා. උදේ උදේ අරුණලු නැග්ගහම දැන් පෙවුන කොච්චර උඩකින්ද වැටුනේ දැන් බිම බැලුවාම අඟලක් විතර තියෙන්නේ පොළවට. තව අඟලක් විතර පොළවට තියෙන්නේ. ඒතර මේ පොළව අඟලක් විතර පහළින් තියෙන පොළව ගැන නොදැන මේ පුංචි මුලක අමාරුවෙන් එල්ලිලා අත කැපිලා තුවාල වෙලා හිරි වැටිලා ඒ ඔක්කොමත් එක්ක කොපමණ මානසික බයකින් මර බියකින් හිටියද දැනගෙන හිටියානම් තවත් බිමට තියෙන්නේ අගලයි බය වෙන්න දෙයක් නැහැ මේක ඉල්ලිලා ඉන්න ඕනේ මේක අල්ලගෙන ඉන්න ඕනේ මේක අතහැරියා නම් මට ලොකු සැහැල්ලුවක් මේ අන්ධකාරය ඒවා පේන්නේ පේන්නේ නැති නිසා මේ පුංචි මුලක එල්ලිලා අපි පුංචි පිදුරු ගහක එල්ලිලා අපි මරදියේ ඉන්නවා ඒකත් නැති වුණොත් මට මොකද වෙන්නේ කියලා. කල්යාණ මිත්‍රවරුනි අතහරින්න කියන්නේ දුකයි. සැප නෙමේ දුක අතහරින්න. තරහ අතහරින්න බලන්න එතන තියෙන සැනසෙල්ල. අපි දවස් ගණන්, සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් තරහා හිතේ තියන්නේ. සැපක්ද? ලේකිච්චෙනවා අප රෝගී වෙනවා කායිකවත් මානසිකවත්. ඉතින් මේ බුදුදහම කියන්නේ මේවා අතාරින්න. අතහැරලා දාන්න. අනිත්‍යයි මට කරපු වැරදි අතහරින්න. ඕන හිත හිත ඉන්න එපා. අතහැරලා දාන්න ඉවර කරලා දාන්න. ඔය අතීතයේ පිළිණු වෙච්ච දේ අනුභව කරන්න එපා. රෝගියෙක් වෙන්න එපා. කල්යාණ මිත්‍රවරුනි මේ සියල්ල එක මොහොතක තත්පරයක අතාරින්න බෑ. පුළුවන් නම් හොඳයි. නමුත් එහෙම දහමක් නෙමේ බුදුදහම. දුකයි කියලා යමක් තේරෙනවද ඒක අතාරින්න. යමක් අපහසුයි අපහණය ඇති කරනවා කියලා දැනෙනවද ඒ ගැන හිතන එක අතාරින්න. ඒකේ එල්ලිලා ඉන්න එක අතාරින්න. ඒ අතහැරීම තුල එක අඟලක් පහළට වැටෙයි ඔබේ දෙපයින් ඔබට හිටගෙන ඉන්න පුළුවන් ඊටාම පහසුවෙන්. ඊටාම සැපසේ සැහැල්ලුවෙන්. බය වෙන්න එපා අතහරින්න. බය වෙන්න එපා තරහ අතහරින්න. බය වෙන්න එපා ලබා ගන්න බැරි දේවල් වලට හීන දකින්න එක අතහරින්න. බය වෙන්න එපා ඊර්ෂ්‍යාව අතහරින්න. අපි බයයි. බයින්ද මේ වගේ ඉල්ලීලා ඉන්න. ඉල්ලීලා දුක් විඳිනවා. කල්යාණ මිත්‍රවරුනි භාවනාව කියන්නේ මේ සියල්ලම අතහරින එක දුක ඇති කරන යම්තාක් සිටිවිලි තියෙනවද මනසේ ඒව හඳුනාගෙන අතහරින්න උපදින උපදින සිටිවිල්ල දිහා බලන්න දුකක්ද ඒක අතහරින්න ඒ ගැන හිතන්න යන්න එපා අතහැරීම තුල ලොකු කායික ලොකු මානසික සුවයක් ඒ අතහැරිය මොහොතේම අත්දකින්න ලැබෙයි අපි මොහොතකට මනසට හිත යොමු කරමු අවධානය යොමු කරමු සිටිවිලි වලට බලන්න කොපමණ සිටිවිලි කන්දරාවක් මේ මනස තුල අපහිර කරගෙන ඉන්නවද මගේ කියලා මතක් වෙන මතක් වෙන වෙලාවෙ හිතෙන්න පුරුදු වෙලා අඳුනගන්න අඳුනගන්න සිටිවිල්ල පැත්තකින් තියන්න ඔය කිසිදු සිටිවිල්ලක් සිටිය යුතු මාත්‍රිකාසී ගණන් ගන්න එපා.